ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආම භන්ති ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත ආමහන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්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 සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තුච නිච්ඡං බුද්ධගතා සති පින්වතුනි අද මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවේ වැඩෙන කාතාරත්නයක්. අද රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ට ගරු කරන පිරිසක්. බුදු බලයට අවනත වෙන හැමෝම තුනුරුවන්ට ගරුයි. බුද්ධ ගෞරවය දියුණු වෙන හැම හිතකම ලක්ෂණයක්. හැම හිතක්ම රැකෙන්නේත් බුදු බලෙන්. තරුණ පෙළට විශේෂයෙන් සරල ලෙස බුදුරජාණන් වහන්සේගේ ධම්මවිලාසී චරිතය අඳුන්වා දෙන්න ඕනේ. බුදු සිරිත අඳුන ගන්නකොට අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙනවා. ඇතුළ හොඳ වෙනකොට පිටත් ලස්සනයි. බුදුගුණ සිහියේ රැඳි හැම දෙනා සුවසේ නිදනවා සුවසේ අවදි වෙනවා ඊබෝ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මයෙන් එදා දේශනා කරවදාලා යම් කෙනෙකුට දහවලත් රැත් නිතර බුදුගුණ අරමුණු වීමෙන් උපදනා සිහිය ඇත්තේද දිවාරාත්‍රී දෙක්හි නිතර බුදුගුණ සිහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හිම බුදුගුණ සිතින්ගෙන නිදාපු බුදුන බැවින් සැපසේ නිදා සැපසේ අවදි වෙන්නාහ යන්නයි ඒ ගාථා ධර්මයෙහි පැහැදිලි තේරුම. ගතේ සුවපත් භාවයයි හිතේ සහනයයි හැම දිනෙකටම ඕන කරන දෙයක්. සපෝත් නින්ද සුවපත් හිත සුන්නස්ව අවදි වීම කාට කාටත් අවශ්‍යයි. සැනසිල්ල නිදන්නයි සැනසිල්ල අවදිවන්නයි බුදුරජාණන් වහන්සේ උදව් වෙන බවයි ඒ ගාථා ධර්මයෙන් කියුනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අරමුණු කොට උපන් අනුස්මෘතිය නැත්නම් අරහන් ආදී බුද්ධ ගුණ අරමුණු කොට උපන් අනුස්මෘතියයි බුද්ධ අනුස්සතිය කියලා කියන්නේ අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහි කිරීම බුදු ගුණ නැවත සිහි කිරීම බුද්ධානුස්සතියයි බුදු ගුණ මුළු මහත් ලෝකේ ඒකාන්ත සත්‍ය දෙයක්. බුදු ගුණ බලේ විද්‍යමානයි මහානුභාව සම්පන්නයි. කෙලලක්ෂයක් සක්වල ආඥා පැතිර පවතින්නේ බුදු ගුණ බලයටයි. බුදු ගුණ බලේ ඉක්මවා යාමට තරම් සමත් කිසිදු බලයක් මුළු තුන් ලෝකෙම නැහැ. බුදු ගුණ නිතර නිතර මෙනෙහි කරන තනත්තාට ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතිය අප්‍රමාණයි. බුද්ධ ගෞරවය, බුද්ධ භක්තිය අසීමිතයි. අපි බුදුරජාණන් වහන්සේ කියලා කතා කරන්නේ පින්වත්නි මහ පුදුම ධර්ම ජීවයකට. බුදුරජාණන් වහන්සේ මහා ගුණ නිධානයක්. ඒ උතුම් ගුණ නිධානේ මතු කරන්ට මතු කරන්ට බුද්ධ ගෞරවේ පහළ වෙනවා. ඒ නිසා වඩ වඩා බුදු ගුණ මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට බුදු ගුණ තුල ජීවත් වෙන්න වෙන්න මහ පුදුම විදිහේ සංසිඳිච්ච ගතියක් හදවතට දැනෙන්නේ. ඒ ආනිසංසදායකයි. බුදු ගුණ මෙනෙහි කරන කෙනෙකුට ලැබෙන ආනිසංස පිණුතුනි බොහොම තිබෙනවා. මොහොතකට හරි කෙලෙස්